ආනන්ද මහින්කන්ද මහත්මයා තෙරුවන් සරණයි සන්නස බොහොම පිං මේ ධර්ම සාකච්ඡාවට සන්නස මේ දැන් අපි අපේ ප්‍රඥාව නැත්නම් මොහේ ගැන කතා කරනකොට දැන් අපේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවානේ ලෞකික සහ ලෝකෝත්තර කියලා. මගේ මූලික ප්‍රශ්නේ ඇත්තරම මේ අමෝහය මේ අවස්ථා දෙකේදී අපිට දැක ගන්න පුළුවන් විශේෂිත අවස්ථාවල් වල හැසිරෙනවද කියන එක එක දෙවෙනික ස්වාමීන් වහන්සේ දැන් අරහතන් මාර්ගයේ ප්‍රඥාව රහිත කොටස තමයි සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප. ඒතොර දැන් ලෞකික සම්මා සංකල්පවල අපි දන්නවා අවිහිංසා, අව්‍යාපාද, නෙක්ඛම්ම වගේ. නමුත් ලෝකෝත්තර සම්මාදි ලෝකෝත්තර ආරහතන් මාර්ගයේ සම්මා සංකල්පය ගැන විතක්ක ਵਿਚාර කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මේ මේ මෙන්න මේ කරුණු විශේෂයෙන්ම පැහැදිලි කරගන්න පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. ඇත්තටම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය සම්මා සංකප්පය පැහැදිලි කරන්නේ චෛතසික වශයෙන් ගත්තහම විතක්ක ਵਿਚාර තමයි චෛතසික වශයෙන් ධර්ම වශයෙන් ගත්තහම තමයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. ඒ නෙක්ඛම්ම සංකප්ප කියලා චෛතසිකයක් නැහැ. අව්‍යාපාද සංකප්ප කියලා චෛතසිකයක් නැහැ. අවිහිංසා සම්පගල චෛතසික ඒක ධර්මතාව. ඒක එක්තරා මනෝභාවය. මේ මනෝභාවය නිර්මාණය කරන චෛතසික දෙක තමයි විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි ඒ කෘත්‍ය කරන්නේ. එතකොට ඒක ලෝකෝත්තර සිතෙත් ඒ වගේ ලෞකික සිතෙත් ඒ වගේ. ඒකේ වෙනසක් නැහැ. ඒතර සම්මාදිට්ඨිය ගත්තන් පස්සේ ඒක හේතුඵල කම්මසගත සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා දෙආකාර වෙනවා. හේතුඵල සම්මාදිට්ඨියත් චතුසත්‍ය සම්මාදිට්ඨියත් මාර්ගඥානය තෙක් ඇති වෙන්නේ ලෞකික මට්ටමක. එතකොට ලෞකික මට්ටමින් ඇති වෙන සම්මාදිට්ඨියයි ලෝකෝත්තර මට්ටමින් ඇති වෙන සම්මාදිට්ඨියේ වෙනස මේකයි කියලා අපට ධර්ම වශයෙන් පෙන්වන්න පුළුවන්. ප්‍රායෝගිකව අත්දකපු කෙනාට ඒක විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ ධර්ම විභාග පිළිබඳ වැටහීමක් තියෙනවා විතරයි. එහෙම නැත්නම් එතනත්තාට ඇපල් කාලා තියනවද කියලා ඇහුවොත් කාලා තියෙන හැබැයි ඇපල් කියන නම දන්නේ නැහැ. එතකොට කවදා හරි ගෙඩි ඒ જાතිය ගෙඩියක් කාලා තියෙනවා. ඒ අත්දැකීම තියෙනවා. ඇපල් කාලා තියෙනවා. එහෙම එකක් කාලා නැහැ. ඊට පස්සේ අරක පෙන්ලා ආ ඕක කාලා තියෙනවා. ඕකේ රස මේක. එතකොට දැන් ඒ තියෙන්නේ අත්දැකීම නැති ප්‍රශ්නයක් නෙමෙයි. මේක පිළිබඳව මේ සම්මුති විග්‍රහයට යන්න බැරි ප්‍රශ්නයක් එතන තියෙනවා. එතකොට ඒ වගේ වෙනසක් එතන තියෙන්න පුළුවන්. ධර්ම වශයෙන් ගත්තත් පස්සේ ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන සුවිශේෂ වෙනස තමයි ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙනකොට ඒ ප්‍රඥා චෛතසිකය සමග සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අවශේෂ චෛතසික 8ම යෙදෙනවා නම් අන්නේ ලෞකික සම්මාදිට්ඨිය සමග අර අර කරුණු ඔක්කොම ටික යෙදෙන අවස්ථාව ලෞකිකත්වයෙන් ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර භාවයට පත් වෙන අවස්ථාව. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨියේ ලක්ෂණය තමයි සම්මා සංකප්ප වාචා කම්මන්ත සංකප්ප කියලා කියන විතක්ක ਵਿਚාර දෙක ඊට පස්සේ වාචා කම්මන්ත ආජීව කිවි ඒ නම් වලින්ම හඳුන්වන විරතිචෛසික ටික ඊට පස්සේ සම්මා වායාම කිව්වේ විරියචෛසිකේ සම්මා සති කිව්වේ සතිචෛසිකේ සම්මා සමාධි කිව්වේ ඒකාග්‍රතාචෛසිකේ මේ චෛතසික ටික ඔක්කොම අර අමෝහ චෛතසිකයත් එක්කලා එකට මොහු වෙච්ච අවස්ථාව තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව තියනවා. හැබැයි අර ධර්ම, ඊතර ධර්ම 8ම මේකත් එක්ක මොහු වෙලා නැහැ. ඒ වෙන දෙකක් තුනක් හතරක් පහක් තියෙන්න පුළුවන්. 8ම එකතු වෙලා නැහැ. ඒතකොට ධර්ම විග්‍රහ වශයෙන් ගත්තාම ඕකයි විග්‍රහය. හැබැයි මේක අපිට ප්‍රායෝගිකව ස්පර්ශ කරන්න පහසු නැහැ. මොකද මේ මේ සිතේ මේ මේ චෛතසිකේ දුනා කියලා අපිට විනිවිද දකින්න බෑ. එතකොට ඒ ඒක අපිට හඳුනා ගන්න වෙන්නේ ප්‍රහාණය වෙන ක්ලේශයන් ලෞකික මට්ටමේ අර ප්‍රඥාව මත උනා කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්නේ නැහැ. බුද්ධය අවිච්ඡප්පසාදේන ධම්මය අවිච්ඡප්පසාදේන සංඝය අවිච්ඡප්පසාදේන අරියකන්තේන සීලේන සමන්නාගතෝ කියන මේවා පූර්ණ වෙන්නේ නැහැ. ඒතර ඒ ඒ පූර්ණත්වෙ ඉන්නේ ස්පර්ශයෙන් ලැබෙන්නේ අර ලෝකෝත්තර භාවයෙන් ඒ සම්මාදිට්ඨියත් එක්කලා අවශේෂයිස් ටික ඔක්කොම සමපා සමභාගව යෙදුනට හැබැයි ඉතින් මේ කරන කාර්ය තමන්ගේ සිත තුළ උනාද නැද්ද කියන විග්‍රහයට යන්න ඊට පස්සේ ආයෙත් අපට ධර්ම විග්‍රහය ඕන. ඒ නිසා තමයි ගොඩක් දෙනා සෝවාන් නොවි සෝවාන් වුණා කියලා හිතාගන්නේ. සෝවාන් වෙලා තමන් සෝවාන් වෙලාද නැද්ද කියන පැහැදිලි විශේෂයක් නොදැනයි. ඒ නොදැන ඉන්නේ අත්දැකීම නැතිකම නිසා නෙමෙයි. ඒකේ නාම සම්මුතිය ධර්ම විග්‍රහ කරගෙන නැහැ. එහෙම ප්‍රත්‍යවේක්ෂණයක් කරලා නැහැ. ඒ ඵලය ඔහු සතුව තියෙනවා. හැබැයි එයාට ඒ ගැන සමහරට ලොකු ප්‍රත්‍යවේක්ෂණයකට ලොකු විග්‍රහයකට ගිහින්න. සමහර කෙනෙක් ඒ தත්ත්වයටපත් වෙලා නැහැ. හැබැයි Taman එහෙමපත් වෙලා කියලා අභිමානයට පැමිණෙනවා. ඉතින් මෙහෙම මුලාවන් වෙන්න පුළුවන් වෙන්නේ ආර්යයන් වහන්සේට මුලාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ආර්යයන් වහන්සේ තමන් එතනට පැමිණිලා තියෙනවා ඒ ඵලය මේකයි කියලා විග්‍රහ කිරීමේ දක්ෂතාවය නැති වෙන්න පුළුවන්. දැන් පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නමුත් අනිත් අයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීමේ හැකියාවක් නැහැ නේ. ඒක වෙනම කෞශල්‍යයක් නේ. එතකොට ඒකෙන් අදහස් ගන්න උන්වහන්සේ බුදු වෙලා නැහැ කියන එක නෙමෙයිනේ. එතකොට ඒ වගේ සෝවාන් වෙච්ච පුද්ගලයාට ඒක විග්‍රහ කිරීමේ කෞශල්‍ය නැති වෙන්න පුළුවන්. ඒක ඒක විශේෂ හැකියාව. දැන් අත්දැකීම තියෙනවා. තව සමහර කෙනෙකුට අත්දැකීම වගේ හිතාගෙන ඉන්නවා. හැබැයි එයාටත් යම් අත්දැකීමක් තියෙනවා. ඒක වැරදි විදිහටයි අර්ථකථනය කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේකයි ලෞකික සම්මාදිට්ඨිය මේකයි කියලා න්‍යායාත්මකව ධර්මානුකූලව අපිට විග්‍රහයකට යන්න පුළුවන්. ඒක ප්‍රායෝගික ජීවිතයේ හඳුනා ගන්න කොතෙක් සමද්ද අසමද්ද කියන එක පුද්ගල තත්ත්වය මත වෙනස් වෙනවා. එහෙමයි සානස්. අතන ඉතාමත්ම ලස්සන විග්‍රහයක් ඒක ස්වාමීන් වහන්සේ මේ. එතකොට දැන් ඔබ වහන්සේ මතක් කරානේ සම්මා සම්මා සංකල්පයේදී අනිත් කරුණු ගැනත් සම්බන්ධයක් නේද ඔබ වහන්සේ මතක් කරේ ඒක නේද ස්වාමීන් වහන්සේ දැන්. ඒ කියන්නේ ලෝකෝත්තර ලෝකෝත්තර අවස්ථාවේදී. ආ ලෝකෝත්තර අවස්ථාවේදී ලෝකෝත්තර අවස්ථාවේදී ලෞකික අවස්ථාවේදී සම්මා සංකප්ප කියන්නේ විතක්ක ਵਿਚාර චෛතසික දෙක තමයි චෛතසික වශයෙන් ගන්න. මනෝභාවයන් වශයෙන් ගත්තාම තමයි අර අවිහිංසා අව්‍යාපාද නෙක්ඛම්ම කියන කරුණු තුන ඒහා බද්ධව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක අකුසල් සිතෙත් තියෙනවා, කුසල් සිතෙත් තියෙනවා, ධානා සිතෙත් තියෙනවා, මාර්ග සිතෙත් තියෙනවා. දැන් අකුසල් මොකද විතක්ක ਵਿਚාර කියලා කියන්නේ ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක රකින්න කොටස් එක. ඒතර කුසල් අකුසල් ભેදයක් නැහැ. අකුසල් සිතේ අකුසල විතර්කයට ඒ කියන්නේ දැන් නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වලට විතරක් නෙමෙයි කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වලටත් විතක්ක ਵਿਚාර දෙක තමයි මූලික වෙන්නේ. ඒක කොමන් ග්‍රවුන්ඩ් එක නේ සනවාද. කියන්නේ පොදු කරුණක්. පොදු කරුණක්. පොදු සාධක දෙකක්. හැබැයි චෛතසික වශයෙන් අපිට පොදු සාධක දෙකයි දක්වන්න තියෙන්නේ. මනෝභාවයන් වශයෙන්. එතකොට ඒක වෙනස් වෙන්නේ අර ප්‍රඥාව, සිහිය ආදිය උදව් කරගෙන. ඒ නිසා තමයි අවශේෂ ධර්ම එතන නැත්තම් ඒකේ ප්‍රමිතිය බාලයි, දුර්වලයි. ඒක කන පිටට යන්න පුළුවන්. හැබැයි සම්මා සම්මා දිට්ඨිය වගේ එකක් එහෙම වෙන්නේ ඒක හැම විටම කුසල මූලිකයි. නමුත් ඒකේ ප්‍රමිතිය උසස් වෙන්නේ අර අවශේෂ ධර්ම ටිකත් එක්ක මොහොනහ. එහෙමයි. දැනද මේ කරුණ ටික මේ විස්තර වෙන යම්කිසි සූත්‍රයක් හරි පොතක් හරි තියෙනවද දැන් ඔය ඔබ වහන්සේ සඳහන් කරපු ටික? රේරුකාණ මහානායක හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය පොතේ විස්තර වෙනවා. ඊළඟට ඔය චතුරාර්ය සත්‍ය පොතේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය සම්බන්ධව පැහැදිලි කරනකොට විස්තර කරනවා. හොඳයි හොඳයි සාරද බොහොම පිං මෙහෙම ලස්සන විග්‍රහයක් අත්තර මේ කරුණු ටික. හොඳයි හිතේරුවන් සර්ණේ සාරණස්. නෑ